දැන් මගේ මේ ප්‍රශ්නේ චුට්ටක් වෙනස් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කිව්වා දැන් සිතට සිතට විවේකයක් අවශ්‍ය නැහැ මොකද සිත අපි උපතේ සිට මරණය දක්වාම ක්‍රියාත්මක දෙයක් වෙනවා මේ කය සිතට විවේකයක් අවශ්‍ය වෙන්න පුළුවන් අර සිත නවතින්නේ නැහැ ඒ කියන්නේ සිත හැමතිස්සෙම සක්‍රියයි සිත නැවතුනොත් ඒ නවතින අවස්ථා කීපයයි තියෙන්නේ. ඒ ජීවත්ව සිටින තාක්කල් සිත නවතින්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. අසඤ්ඤතලය සහ නිරෝධ සමාපත්තිය. ඊට පස්සේ පරිණිරවාණයෙන් පස්සේ කොහොමත් සිත නිරුද්ධ වෙනවා. එතකොට ජීවත්ව ඉන්න කෙනෙකුට සිත නවතින අවස්ථා ඔය දෙක හැරෙන්න අනිත් කිසිම අවස්ථාවක සිත නවතින්නේ නැහැ. හැබැයි කයට ඕන වෙනවා මේකට විශ්‍රාම ගන්නන්නට. එතකොට සිතට යම්කිසි විවේකී ගුණයන් ඒ කියන්නේ දැන් සමාධිය සතිය ආදී කුසලයන් වඩනකොට සිත සැහැල්ලු වෙනවා සිතට යම්කිසි විවේකී ගුණයක් ඇති වෙනවා අර ලෝභ ද්වේෂ මෝහ ආදී මතුවෙනකොට සිත අවිවේකී තද බර වෙහෙස කර ගතියක් සිතට දැනෙනවා ඒ නිසා තමයි අපිට ශෝකය දිගට දිගට මතු වුනහම බිහිතිය මතු වුනහම එතකොට මානසික අසහනකාරී තත්ත්වය මතු වුනහම හරි නිකන් තෙහෙට්ටු ගතියද. එතකොට කය වෙහෙසිලා කියන එකම නෙමෙයි. හිතට ලොකු බරක් දැනෙනවා, වෙහෙසක් දැනෙනවා. එතකොට සිතටත් යම්කිසි විවේකී ගතියක් අවශ්‍ය. හැබැයි විවේකී කියන්නට නවත්තලා නිදා ගන්නවා ඒක නිෂ්ක්‍රීය කරනවා කියන එක නෙමෙයි අර අකුසල ධර්ම වෙනුවට කුසල ධර්මයන් ගොඩනගන. එතකොට සිත සැහැල්ලු වෙනවා. අන්න ඒ බඳු ක්‍රියාවලියක් විතරයි සිතේ සිද්ධ වෙන්නේ. එහෙම නැතුව සිත අරමුණු නොගෙන නවතින අවස්ථාවක් නැහැ. අසඤ්ඤත නිරෝධ සමාපත්තිය හැරෙනකොට.